සමන්තා අතරින් එතර වනු කැමති සදහැත්ති කාරුණික පින්වත්නි අපි අද දවසේද සබ්භාසව සූත්‍රයේහි දර්ශනීය පිළිබඳව දසනා පහ තම්බා දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒ තුන් සංයෝජනයන් දුරු කරන තුන් සංයෝජනයන් ප්‍රහීන කරන දිඨාසවය ප්‍රහීන කරන ඒ දර්ශනයේ නුවණ කුමක්දයි ටිකින් ටික පැහැදිලි කරගෙන ඇවිල්ලා අපි පසුගිය සතියේ එක්තරා කඩයිමක් ළඟ ඇවිල්ලා නතර වුණා අද අපට තියෙන එතනින් එහාට ඒ ප්‍රතිපදාව පිළිබඳව තව ටිකක් අපේ දැනුමට යමක් එකතු කරගෙන ඒ දහමට අපි ප්‍රායෝගිකව ගැසගන්නේ කොහොමද කියලා තවත් ටිකක් ඒ දහමට සමීප වෙන කරුණු කාරණා ටිකක් දැන ඉගෙන ගන්න. පින්වතුනි අපි පසුගිය සතියේ විදර්ශනා සම්මා දිට්ඨිය දක්වා ඇහත් රූපයත් චක්කු විඥානයත් ස්පර්ශයත් චක්කු සංපස්සජා වේදනා සංඥා චේතනාදී මේ ස්ථාන දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත බවට නැවත නැවත නැවත නැවත මෙනෙහි කොට බලලා ඒ නුවණ පහළ කරගන්න ආකාරය පිළිබඳව අපි මතක් කළා. මේ දුක දුක්ඛ ඇස මම මගේ මගේ ආත්මය වශයෙන් ගැනීම සමුදය හැටියටත් ඒ සමුදය ප්‍රහාණය කිරීම තෘෂ්ණා දුෂ්මාණයෙන් මිදීම Nirodhe හැටියට ඒ Nirodhe ලබන පිළිවෙත දුක දුක හැටියටම දැකීම බවත් අපි මතක් කළා. දුක දුක හැටියට දැකීම කියන කාරණාව එතනින් නතර වෙන එකක් නෙමෙයි. එතනින් එහාට යන්න ඕන ප්‍රතිපදාවක්. ඒ අපි අතීතයේ මේ සති කීපයේ පුරාම කතා කළ දේ පුංචි උපමාවකින් නිදර්ශන කතාවකින් ඒ ටික පහදා දීලා අපි කතා නොකළ අලුත් දර්ශනයකට අලුත් ධහමකට මේ අවධානය යොමු කරන්න අදහස් කරනවා. හරියටම මේට අවුරුද්දකට විතර ප්‍රථම මට මතක හැටියට නිතිනි පුරපසලොස්සක් පොයේ දවසේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රාත්‍රී ධර්ම දේශනාව හැටියට අපි කළ ධර්ම දේශනාවකදී භාවිතා කළ පුංචි උපමා කතාවක් නිදර්ශන කතාවක් ඒ වෙලාවේදී තාමත් පිටියෙන් මතක් කරගන්න. ඒකෙන් වා කරුණු ඇතුළත් අපිට අවශ්‍ය කරන ධර්මය සපයා ගන්න. මොහතකට උපකල්පනය කරගන්න සිහි කරගන්න ලස්සනට තියෙන වෙල්යායක්. මේ වෙල්යාය මැදින් දිවෙන පාරක් තියෙනවා. උතුරු දිශාවේ ඉඳලා දකුණු දිශාවට. වෙල්යාය මැදින් පාරක් තියෙනවා. මෙන්න මේ පාරේ උතුරු දිශාවේ ඉඳලා දකුණු දිශාවට යන පිරිස් සමූහයක් මිනිස් සමූහයක් මේ විල්ලාය සමීපයට ඇවිල්ලා මහා සෙවණ ඇති ගහක් යට ටිකක් වෙහෙස නිවා ගන්න නතර වෙනවා. නතර වෙන අතරේ මෙන්න මේ ආයත පේනවා වෙල මැද්දේ ඉන්න මිනිස්සෙක්. වෙල මැද ඉන්න මිනිස්සෙක්ව දකින මේ මිනිස්සු අතරේ සංවාදයක් ඇති වෙනවා මේ මිනිස්සයා පිළිබඳව. එක්කෙනෙක් කියන ඔය මිනිස්සයා ලේසි කෙනෙක් නෙමෙයි. ඔය මිනිස්සයා මහා බ්‍රහ්මයා මවපු කෙනෙක්. තව කෙනෙක් ඉදිරිපත් වෙලා කියනෝ නෑ නෑ ඔබේ අදහස් වැරදි. ඔක මිත්‍යා දෘෂ්ටියක්. ඔය මිනිස්සයා මැව්වේ මහා බ්‍රහ්මයා නෙවෙයි. දෙවියන් වහන්සේ. තවත් කෙනෙක් කියන ඔබේ අදහස් වැරදි. ඔක මිත්‍යා දෘෂ්ටියක්. ඔය මිනිස්සයා මැව්වේ දෙවියන් වහන්සේ නෙවෙයි ඊශ්වරයා. තව කෙනෙක් ඉදිරිපත් කළා කියනවා ඔබේ අදහස වැරදි මිත්‍යා දෘෂ්ටියක්. ওই මිනිස්සයා කවුරුවත් නැවුවා නෙමෙයි ඉබේ හටගත්තා. ඉබේමයි හටගත්තේ. තව කෙනෙක් කියනවා නෑ නෑ නෑ ওই මිනිස්සයා කවුරුවත් නැවුවත් නෙමෙයි ඉබේ හටගත්තා නෙමෙයි පෙර ලෝකෙක ඉඳලා ආවා. තවත් කෙනෙක් ඉදිරිපත් කළා කියනවා නෑ ওই මිනිස්සයා උතනින් මෙරිලා නැවත ලෝකයකට මතු ලෝකයකට යනවා. තවත් කෙනෙක් කියනවා නේ මේ මිනිස්සයා හරි බොහොම සාන්තයි. බොහොම සිල්වත් කෙනෙක් වගේ බොහොම නිහඬයි. බොහොම නිශ්චලයි. හොඳ සිල්වත් මිනිස්සෙක්. දැකලා වැඳගත්තත් මහ පිනක් සිද්ධ වෙනවා. යමක් පූජා කරගත්තොත් ලොකු පින්කමක් වේවි. සතුටු සිතකුත් උපදවා ගන්නවා. තව කෙනෙක් එතන ඉන්න කෙනෙක් ওই මිනිස්සයා උතන තියන්න වටින්නේ නෑ. ඔය මිනිස්යාව කපලා කොටලා මරලා දාන්න ඕන. නපුරු අදහස් උත්පාදනය කරනවා. තව කෙනෙක් හිතනවා මේ මිනිස්යා නම් හරි ලස්සනයි, හරි හොඳයි මට අයිති කරගන්න නැත්තම්. මට හිමි කරගන්න නැත්තම් කියන ලෝභ හිත උත්පාදනය කරගන්නවා. තව කෙනෙක් ඒ දිහා බලලා කියනවා නේ කොහොමුණත් ওই මිනිස්යාගේ කෙස්ලොම් නියදත් සම්මත් නහර ආදී පිටිස්මකන් තියෙනවා අසුභාචාර දුවන පිළිකුල් දෙනෝ මනුස්සයගේ තියෙනවා. ඒ පිළිකුලට බලලා කුසල් සිතක් පහළ කරගන්න. තවත් කෙනෙක් ඔය මනුස්සයාගේ හැත් අනිත්‍යයි, කනත් අනිත්‍යයි, නාසයත් අනිත්‍යයි, දිවත් අනිත්‍යයි, කයත් අනිත්‍යයි, හිතත් අනිත්‍යයි, සියල්ල අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි, දුක නිසා නාත්මයි. උතන තියෙන ත්‍රිලක්ෂණයක් විතරයි කියලා ත්‍රිලක්ෂණයට නගලා කුසල් සිතක් පහළ කරගන්න. අන්න මේ මිනිස්යා ඇසුරු කරගෙන මේ බඳු සංවාදයක් ඇති වෙන අතරේ දකුණු දිශාවේ ඉඳලා ඔය වෙලමැද ඉන්න මිනිස්යාවත් පහු කරගෙන මේ පිරිස ඉන්න ගහ යටට තවත් මිනිස්සෙක් එනවා දකුණු දිශාවේ ඉඳලා. ඒ මිනිසයා ගස් සෙවණට ආවම අර මිනිස් වහනවා දැන් ඔබ අර පසු කරගෙන ආපු මිනිසයා මහා බ්‍රහ්මයා මවපු කෙනෙක් නේද? ඒ මිනිසයා කෙනෙක් ඉන්නත් ඔබේ අදහස් වැරදි මිත්‍යා දෘෂ්ටියක් දුරු කරගන්න ඕක. අනිත් කෙනා ඉදිරිපත් වෙලා කියනවා යාව මැව්වේ ඊශ්වරයා නේද? ඉන්නත් ඔබෙත් මිත්‍යා දෘෂ්ටියක් ඔක දුරු කරගන්න. අනිත් කෙනා කියන ඔය මිනිසයා මැව්වේ දෙවියන් වහන්සේ නේද? පින්වතෝක මහා මිත්‍යා දෘෂ්ටියක් දුරු කරගන්න ඕක. අනිත් කෙනා කියනවා පින්වතෝ මේ මිනිස්සයා මැව්වා නෙමේ කවුරුවත් ඉබේ පහළ වුණා නේද? පින්වතෝකත් මහා මිත්‍යා දෘෂ්ටියක් දුරු කරගන්න. අනිත් කෙනා කියන ඔය මිනිස්සයා පෙර ලෝකෙක ඉඳලා ආපු කෙනෙක් නේද? පින්වතෝකත් වැරදි අදහසක්. ඔය මිනිස්සයා මැරිලා මරණින් පස්සේ තව ලෝකයක උපදිනව නේද? පින්වතෝකත් මිත්‍යා දෘෂ්ටියක්. අනිත් කෙනා කියනවා පින්වත යා හරි සාන්තයි සිල්වත් නේද? පින්වත ඔබේ අදහසෙත් වැරද්දක් තියෙනවා. අනිත් කෙනා කියනවා නේ ඔය මිනිසයා හරි හොඳයි මට අයිති කරගන්න නැත්නම් හොඳ කෙනෙක් නේද? පින්වත ඔබේ අදහසෙත් අඩුවක් වැරද්දක් තියෙනවා. අනිත් කෙනා කියන ඔය මිනිසයා උතන තියන්න වටින්නේ නැහැ විනාශ කරලා දාන්න ඕන කෙනෙක්. එතකොට ඔබේ අදහසත් වැරදි. අපූර්ව අදහසක්. අනිත් අයත් කියනවානේ ඔය මිනිස්සයා මොනවා වුණත් ඉතින් මහා අසුභාකාර දුගබ කිලිකුල් දෙයින් හැදිච්ච දෙයක්. අර මිනිස්සයා කියන ඔබෙහි අදහසත් නිවැරදිනේ. අනිත් කෙනා කියනවා ඔය සියල්ල ඇහැ කන නාසය දිව ශරීරය මිනිස්සයාගේ ඔක්කොම අනිත්‍යයි නේ. දුකයි නේ ධනාත්මයි නේ. ඉතින් ඔබේ අදහස වැරදි එකක්. නිවැරදි අදහසක්. මේ ඔක්කොගෙම අදහස් ටික ප්‍රතික්‍රියප කළාම මේ මිනිස්සු ඔක්කොම ටික අර මිනිස්සුත් එක්ක ගැටුමකට සූදානම් වෙනවා. තමුසේනම් මහ පිස්සෙක්. උන්මත්තකේ අපි කියපු කියපු ඔක්කොම ටික ප්‍රතික්ෂේප කළා. තමුසේ මොකද්ද කියන්නේ එහෙනම්? එතකොට අර දකුණු පැත්තේ ඉඳලා ආපු සත්පුරුෂයා කියනවා පින්වත අපි වාද විවාද කරගන්න ඕනේ නෑ. මම ඔයගොල්ලන්ව එක්කන් යන්නම් කිට්ටු පාරකින් එතනට. එන්න යන්න මාත් ළඟට එක්කගෙන යනකොට වෙල මැද්දේ කවුද ඉන්නේ? කඹෙක් ඉන්නේ. වෙල මැද්දේ ඉන්නේ කඹෙක්. කඹයව දකිනකොටම අර ප්‍රශ්න අහපු අයට මොකද හිතෙන්නේ? අපිමයි මෝඩනේ. අපිමයි මෝඩ කියලා මේ මිනිස්සුන්ට හිතෙනවා. පඹයෙක් ඇති තැන අපි මිනිස්සෙක් කියලා හිතාගෙන නේද මේ ඔක්කොම ප්‍රශ්න ගොඩනගාගත්තේ. මේ ටිකෙන් කියවන මේ පුංචි උපමා වුණාට මේ ලෝකේ තියෙන සියලුම ආගම් වාද දර්ශන ගැන. දේව නිර්මාණවාද, බ්‍රාහ්මණ නිර්මාණවාද, ඊශ්වර නිර්මාණවාද, අහේතුක අපච්චේවාද මේ ආදී සියලු ආගම් වාද දර්ශන ලෝකේ තියෙන ඒවා මේ තුල කියවුණා. මේ හැම එකක්ම ගොඩනැගිලා තියෙන්නේ මිනිස්යා කියන උත්කලයා සත්වයා කියන පදනමින්. බුදුදහම තුල මෙන්න මේ යථාර්ථය දකිනකොට ඒ සියල්ලම බිඳ වැටෙනවා. ඊළඟට ලෝකේ ක්‍රමයක් බෞද්ධයන් අතරේ තියෙනවා සුභ භාවනාව, අනිත්‍ය භාවනාවක් කියලා එකක්. මෙහිදී කියවුණා ඒකෙත් යම් අඩුවක් ඇති බව. ඒක නිවැරදි ක්‍රමයකුත් තියෙනවා වැරදි ක්‍රමයකුත් තියෙනවා අපි ඒ ටිකයි මෙතනදී පැහැදිලි කරගන්න හදන්නේ. ඊට වඩා අපිට අවශ්‍යතාවයේ තියෙන්නේ වෙනත් කරුණකට ඔබේ අවධානය යොමු කරන්න. දැන් මේ හැමදෙනාටම මහා සංවාදයක් ගොඩනැගුණේ මිනිස්සෙක් ඉන්නව දැක්ක නිසා. දැන් මිනිස්සෙක් ඉන්නවා දැක්කේ කොතනද? පඹයෙක් ඇති තැන. මෙන්න මෙතන තියෙනවා වැරදි දෙකක්. වැරදි වැටහීම් දෙකක් තියෙනවා. මොනවද? එකක් පඹයා පඹයා හැටියට නොදන්නාකම. පඹයා පඹයා හැටියට නොදන්නාකම සමානයි අවිද්‍යාව. පඹයේ කැටිතන මිනිස්සෙක් කියලා දැකපු එක සමානයි සක්කාය දෘෂ්ටිය. දැන් අපි මේ දර්ශනයෙන් දුරු කරන්න යන්නේ මොකක්ද? සක්කාය දෘෂ්ටිය. හඹෙක් ඇති තැන මිනිස්සෙක් කියලා ගත්ත අදහසයි සත්වයෙක් කියන පුද්ගලයෙක් කියන මම කියන අදහසයි දුරු කරගෙන යන්නේ. එතකොට පඹය පඹය හැටියට දැනගන්න වෙනවා පඹේක් ඇති තැන මිනිස්සෙක් කියලා ගත්ත අදහස දුරු කරගන්න වෙනවා. දැන් මෙතනදී පළමු කොට පඹේක් ඇති තැන මිනිස්සෙක් කියන අදහසයි ඉස්සලම දුරු වෙන්නේ. අර මිනිස්සු ළඟට යනකොට පඹයා ඈතදිම දකිනකොට මිනිස්සෙක් කියන අදහස දුරු වෙනවා. ඊට පස්සේ පඹයා ළඟට ගිහිල්ලා තමයි හොයන්න වෙන්නේ පඹයා හදලා තියෙන මොනවද කියලා. ඒකේ ඇතුලේ තියෙන මොනවද කියලා ඊට පස්සේනේ බලන්න වෙන්නේ. පඹය ගැන හඳුනා ගන්න නම් පඹය කොහොමද හදලා තියෙන්නේ කියලා හොයන්න. ඒ වගේ අපිටත් ඉස්සෙල්ලා දුරු කරන්න වෙන්නේ සක්කාය දෘෂ්ටිය. අවිද්‍යාව දුරු කරන්නේ පස්සේ. සක්කාය දෘෂ්ටිය පළවෙනි තැනදීම මාර්ගයේදී සෝතාපන්න මාර්ගයේදී දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙන්නේ රහත් ඵලයේ. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා මේ උද්දම් භාගයේ සංයෝජන ධර්ම පහම දුර වෙන්නේ පරිදි සෝතාපන්න වෙනකොට සංයෝජන ධර්ම තුනක් දුර වෙනවා සකදාගාමී වෙනකොට කාමරාග ව්‍යාපාද තුනී වෙනවා අනාගාමී වෙනකොට කාමරාග ව්‍යාපාද අනුසය සහිතවම සිඳිලා යනවා දැන් අපි මෙතෙක් කාලයක් තියාගෙන ආවේ ඔබට මේ පඹයා පඹයා හැටියට හඳුනගෙන පඹේක් ඇති තැන මිනිස්සෙක් කියන අදහස දුරු කරගන්න පිළිවෙත ප්‍රතිපදාව. එතනදී අපි මතක් කරලා දුන්නා මිනිස්යා කියන අදහස දුරු කිරීම සඳහා పూర్ව ප්‍රතිපදාවක් ඇස කන, නාසය, දිව, ශරීරය, සිත මේ ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් ඒ නිසා උපදින විඥාන ආදී මෙන්න මේ තැන්. තණ්හාව උපදින ස්ථාන කීයක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවද? කීයක් දේශනා කරලා තියෙනවද? 60ක් තියෙනවා. 60ක් සතිපට්ඨාන සූත්‍රයේදී චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං කියලා තියෙනවා රූපං ලෝකේ පිය රූපං සාත රූපං කියලා තියෙනවා චක්කු විඥානං ලෝකේ පිය රූපං සාත රූපං කියලා තියෙනවා චක්කු සම්පස්සෝ ලෝකේ තිය රූපං සාත රූපං කියලා තියෙනවා චක්කු සම්පස්සජා වේදනා ලෝකේ තිය රූපං සාත රූපං කියලා තියෙනවා රූප සංඥා ලෝකේ තිය රූපං සාත රූපං කියලා තියෙනවා රූප සංචේතනා ලෝකේ තිය රූපං සාත රූපං කියලා තියෙනවා රූප විතක්කෝ ලෝකේ තිය රූපං සාත රූපං රූප විචාරෝ ලෝකේ තිය රූපං සාත රූපං රූප තණ්හා ලෝකේ තිය රූපං සාත රූපං එක ආයතනයකට 10ක් තියෙනවා ආයතන 6ට 60ක්. එතකොට මේ 60ම 6කට කෙටි කරලා ගන්න පුළුවන්. මොකද ඇහි කන විනාසයේ දිවේ ශරීරයේ මේ ටික බලාගත්තොත් ඇති වෙයි. නමුත් අපි මේ සියල්ලක්ම විමසලා බලන්න දුක්ඛ ලක්ෂණය පිහිටා ඇති බවට දුක්ඛ ආර්ය සත්‍ය හැටියට දකින්න බලන්න නැවත නැවත ප්‍රගුණ කරන්න කියන එකක් අපි ගියවතා වෙනකම් මතක් කරගන්න. දැන් මෙන්න මෙතනින් එහාට කියා දෙන දේ ටිකක් අතරක් තියෙන බවක් පෙනේවි. ඒක මට කරන්න දෙයක් නෑ. මේ කියපු ටික තමන් ප්‍රගුණ කළා නම් තමයි මෙතන අතරක් නැතුව දැන් අද කියා දෙන ටික සම්බන්ධතාවයක් කොට නැගෙන්නේ. කොහොම හරි ඒ අතරක් නොදැනෙන්න අපි මේ ටික කතා කරන්න උත්සාහවත් වෙනවා. දහමේ තියෙන ඊ타ත්ම වැදගත් ටික ඔබට මේ රාත්‍රියේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලම්පති පරාමාස දුරු කරන මාර්ගයේ ප්‍රතිපදාව උපදවා ගන්න, දැක ගන්න මේ දේශනය ප්‍රමාණවත් වේවි. නිසා හොඳින් සිහි නුවණ එළඹ සිටින ආකාරයේ මේ ධර්මයට සවන් දෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ අර දුක්ඛාරය සත්‍ය දේශනා කළ තැන අවසන් කළා සංකිට්ඨේන පංච පාදානක්ඛන්දා දුක්ඛ. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයම දුකයි. පංච උපාදානස්කන්ධය දුකයි කියන්නේ. එතකොට අර ජාති ජරා ව්‍යාධි මරණ අප්‍රියන් හා එක්වීමේ ප්‍රියන්ගෙන් වෙන්වීමේ කැමැති දේ නොලැබීමේ ශෝක පරිදේව දුක් දුම්නස් ආදී වශයෙන් වෙන් වෙන් කරලා දක්වපු සියලු දේ මෙන්න මේ එක වචනයකට ඇතුළත් කළා. කෙටියෙන් කියන්නේ නම් පංච පාදානස්කන්ධයන්ගේ පරිහරණයම දුකයි. දැන් අපි මාර්ගයේදී දර්ශනයට එනකොට මෙන්න මේ යථාර්ථයයි දකින්න වෙන්නේ. දැන් මේ යථාර්ථය දකින්න වෙන නුවණ ලැබෙන්න අවශ්‍ය කරන මූලික ප්‍රතිපදාව ඔබ හොඳට පුරුදු කළා නම් මේ ඇහැ දිහා බල බලා අනේ මේ ඇහැ කියන්නේ මේ හටගත් දෙයක් නේද? හටගත් දෙයක් නම් දිරනවා ලෙඩ වෙනවා නේද? මේ ඇහැ අප්‍රියන් ආයෙත් වෙනවා නේද? තියංගෙන් වෙනවා නේද? කැමති දෑ නොලැබීමේ දුක වෙනවා නේද? මේ ආදී වශයෙන් රූපේ විඥානයේ ස්පර්ශ මේ හැම එකක්ම බොහෝ වාරයක් විමර්ශනය කොට බැලුවා නම් දැන් ඔබට මේ ආයතනයන්ගේ සැබෑව යථාර්ථය හඳුනාගෙන තියෙනවා. මෙන්න මෙතනදී අපි යමක් කතා කරන්න වෙනවා. අද අපේ ලංකාවෙත් යම් දුරකට ලෝකේ පුරාත් ජනප්‍රිය වෙච්ච භාවනා ක්‍රමයක් තියෙනවා අනිත්‍ය භාවනාව. ඇහැ කන නාසය දිව ශරීරය ආදී මේ ආයතන විඥාන රූප ස්පර්ශ වේදනා සංඥා චේතනා මේවා අනිත්‍යයි කියලා බලන මෙනෙහි කරන භාවනා ක්‍රමයක් තියෙනවා. හුඟක් දෙනෙක් සලකන්නේ විශ්වාස කරන්නේ මේ කාටවත් අනර්ථයක් අලාභයක් කරනවා නෙමෙයි විවේචනයක් කරනවා නෙමෙයි ඇත්ත දකින්නයි මේ කරුණාවෙන් මේ ටික මතක් කරන්නේ. හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ ටික අනිත්‍ය වශයෙන් බැලුවාම හරි මේක තමයි මාර්ගය මේක තමයි ප්‍රතිපදාව. එහේ කන ඒවා අනිත්‍යයි කියලා බලනකොට දුකයි කියලා බලනකොට ඊට තියෙන තණ්හාව දුරු වෙනවා තණ්හාව දුරු වීම නිරෝධයයි ඒ නිරෝධය ලබන පිළිවෙත ආර්ය ශ්‍රාංගික මාර්ගය මෙහි අනිත්‍යයි කියලා බලන එකමයි කියන හදාගත්ත චතුරාර්ය සත්‍යයක් තියෙනවා. අපි කළ දේශනාවේදී අපි මතක් කළේ මෙතන මග්ග සම්මාදිට්ඨි චතුස්සත්‍ය සම්මාදිට්ඨිය හැටියට නෙමෙයි මේ ටික විපස්සනා සම්මාදිට්ඨිය හැටියට. එනිසා මේ ටික බලලා නිවන් දකින්න බෑ. හැබැයි නිවන් දකින්න තියෙන ප්‍රධාන වැඩපිළිවෙලේ එක කොටසක් විතරයි. මේ ටික මේ විදිහෙන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඇහත් රූපයක් විඥානයක් ස්පර්ශයක් වේදනා සංඥා චේතනාවන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් හොඳට බැලුවාම ඔන්න අපට අදහසක් එන්න ඕන උත්තරයක් එන්න ඕන අනේ මේ කියන්නේ එහෙනම් දුක නේද රූපේ දුක නේද විඥානයේ ස්පර්ශයේ වේදනා සංඥා චේතනා දුක නේද ඇයි මේ දුක උපදින්නේ? චක්කුන් උප්පාදෝ දුක්ඛසේසෝ උප්පාදෝ. ඇහැ උපන්න කියන්නේ දුක උපන්න. රූපං උප්පාදෝ දුක්ඛසේසෝ උප්පාදෝ. චක්කු විඥානං උප්පාදෝ දුක්ඛසේසෝ උප්පාදෝ. ජරා මරණස්ස පාතුමාවෝ. මේවා උපන්න කියන්නේ දුක උපන්න. ජරා මරණේ පහළ වුණා. ඉතින් ඇයි මේ දුක උපද්දවන්නේ? අන්න දැන් අපට උත්තරයක් ලැබෙන්න ඕන මේ ටික හරියට නැවත නැවත ප්‍රායෝගික වුණා නම් එහෙනම් දුක නම් එහි උපත එහි ඉපදීම එහි යට ගැනීම ජරා මරණේ පහළ වීම නම් දැන් මම දුකින් මිදෙන්න නම් හදන්න ජරා මරණයෙන් මිදීම නම් අපේක්ෂාව එහෙනම් එහින් මිදෙන්න වෙනව නේද එහේ උපන්නොත් දුක උපන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇහැ උපන්න කියන්නේ සියල්ල උපන්නා. ඇහැ උපන්න කියන්නේ දුක උපන්නා. එහෙනම් කන නාසය දිව ශරීරය මන මේ ආයතන උපදිනවා කියන්නේ දුක උපදිනවා. සියල්ල උපදිනවා ලෝකේ උපදිනවා. එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් දැන් අපිට මේක දුකයි කියලා හඳුනාගත්තා නම් දැනෙනවා නම් වැටහෙනවා නම් එහෙනම් මේ දුකින් මිදෙන්නේ අපි කොහොමද? ඇහි ඉදීම වළක්වන්නේ කොහොමද? ඇහි ඉදීම වළක්වන්නේ කොහොමද? ඇහැ උපදින ක්‍රමයක් තියෙනවා. අපි සම්මත ඇහෙන් මිදෙන්න වෙනවා. මේ ඇහි ඉදීම වළක්වන්න නම් අපිට මැරිලා ඊළඟට තැන ඉදීම තමයි වළක්වන්නේ. ඒ නිසා මෙතනදීම දැන් අපිට පුළුවන්කම තියෙන්නට ඕන සලායතන නිරෝධයක්. සලායතන නිරෝධයමයි නිවන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කවදද? ඒ කියන්නේ මේ සලායතන නිරුද්ධ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අපි හොයාගන්න ඕනේ. එහෙනම් මේවා දුක නම් අනිත්‍ය නම් දුක නම් අනාත්ම නම් මෙහි ඉපදීමත් දුකේ ඉපදීම නම් ලෝකේ ඉපදීම නම් එහෙනම් අපිට ඕන ලෝකයෙන් මිදෙන්න ලෝකෝත්තර වෙන්න දුකෙන් මිදෙන්න ජරා මරණයෙන් ගැලවෙන්න එහෙනම් එහේ උපදිනකම් ඒක කරන්න බෑ කන නාසය දිව ශරීරය මන මේ ආයතන උපදිනකම් ඒක කරන්න බෑ ඇයි ආයතන උපන්නොත් බාහිර ලෝකෙ ගැටෙනවා ස්පර්ශ වෙනවා වේදනා ඇති වෙනවා සංඥා සංඛාර ඇති වෙනවා. නාම රූප පැත්තෙන් විඥාන හට ගන්නවා. පංච උපාදානස්කන්ධය ඇති. පංච උපාදානස්කන්ධය ඇත්නම් ඒ දුකයි. පංච උපාදානස්කන්ධයන්ගේ පරිහරණය දුකයි. එහෙනම් දුකින් මිදීමක් නැහැ. එහෙනම් දැන් ඔන්න අපිට ඕන දුකින් මිදෙන ක්‍රමයක් හොයාගන්න. දුකින් මිදෙන වැඩපිළිවෙලක් ඕන වෙනවා. අනේ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ යෝනිසෝ මනසිකාරයේ උපරිම අවස්ථාව තමයි අද අපි පැහැදිලි කරන්න උත්සාහවත් වෙන්නේ. ඒක කොතෙක් දුරට අපිට සාර්ථකව කරන්න පුළුවන් වේවිද කියන එක අපි දන්නේ නැහැ. ඔබට ඒ සඳහා තේරුම් ගන්න කොච්චර දුරකට නුවණ වැඩිලා තියෙනවද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් අපි දෙගොල්ලම සාර්ථක වුණොත් අදහස සඵල වේවි. දැන් අපි දන්නවා අපට ලෝකයක් මුණ ගැහිලා තියෙන්නේ කාරණා හතරකින්. දකින, අහන, දැනෙන, දැනගන්න දෙයක්. දකින දේ ලෝකය. අහන දේ ලෝකය. දැනෙන දේ ලෝකය. දැනගන්න දේ ලෝකය. මීට වඩා වෙනස් විදිහක් තියෙනවද ලෝකය ගැන අපිට හඳුනගන්න? අපි ලෝකයේත් එක්ක බැඳිලා තියෙන්නේ මේ දකින්න දෙයින්, අහන දෙයින්, දැනෙන දෙයින්, දැනගන්න දෙයින්. ditta sutta mutta විඤ්ඤාත කියලා කියනවා. ditta sutta mutta විඤ්ඤාත. මෙන්න මෙතනින් තමයි අපි ලෝකෙට ඇතුල් වෙන්නේ ලෝකෙන් නිදෙන්නක් තියෙන්නේ මෙන්න මෙතන. ලෝකෙන් මිදුණු රහතන් වහන්සේ දිත්තේදිත මත්තා. දැකීම දැකීමක් වම්. සුතේ සුතමත්තං ඇසීම ඇසීමක් වම්. මුතේ මුතමත්තං දැනීම දැනීමක් වම්. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං දැන ගැනීම දැන ගැනීමක් වම්. දැන් මේ කරුණු හතරෙන් කියවෙන්නේ ආයතන 6යි. දිට්ඨ දැකීම කියනකොට ඇස පිළිබඳව කියවෙන්නේ. සුත කියලා කියනකොට ඇසීම කියනකොට කන. මුත කියනකොට නාසය, දිව, ශරීරය කියන මේ ආයතන තුනෙන්ම සුවඳ දැනගන්නවා, රස දැනගන්නවා, පහස දැනගන්නවා කියන විඤ්ඤාත කියනකොට මන ආයතනේ හා බැඳිලා අහන දකින දැනෙන දැනගන්න දේත් එක්කයි ලෝකෙට බැඳිලා තියෙන්නේ. දැන් ලෝකෙන් මිදෙන්න වෙන්නේ එතන. අහනවා කියන්නේ මොකක්ද? දකිනවා කියන්නේ මොකක්ද? දැනෙනවා දැනගන්නවා කියන්නේ මොකක්ද? මෙන්න මේකේ අර්ථය මුලින් විමසගත්තොත් මේ සියල්ලේ නිදීම අද දවස තුලදීම අපිට බොහෝ දුරකට සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ. මොකක්ද මොහොතකට හිතලා බලන්න දකින්නවා කියන්නේ මොකක්ද කියලා? දකින්නවා කියන කාරණාව අපට ලැබෙනකොට එතන ඉපදෙලා තියෙන ධර්මතා ටික මොනවද? ඇසට රූපයක් ගැටිලා තියෙනවා. චක්කු විඥානයක් ඉපදිලා ඇති. ඒ තිදෙනාගේ එකතුව චක්කු සම්පස්සේ ඇති. චක්කු සම්පස්සයෙන් විඳින බව ඇති රූප සංඥා හඳුනන බව ඇති රූප සංචේතනා රූපේ පිළිබඳව හිතන බවක් ඇති මෙන්න මේ නාම හා රූප දෙක එකතු වෙලයි නාම රූප මේ ස්කන්ධය ඇතිතනයි දැකීම කියන ඵලය ලැබිලා තියෙනවා දැකීම කියන ඵලය ඔබට ලැබෙනකොට එතන වැය වෙලා තියෙන්නේ ස්කන්ධ පහ. අන්න දැන් ඔබ පෙර ඇසූ ධර්මයේ මතක් කරගත්තොත් අපි ස්කන්ධයන් පිළිබඳව කතා කරනකොට කිව්වා මේ බඹයක් පමණ සිරුර රූපස්කන්ධයේ හැටියට සම්මතයේදී අපි සැලකුවත් රූපස්කන්ධයේ හැටියට පරමාර්ථයට දහමට එනකොට ඇහත් රූපයත් රූපස්කන්ධයට කනත් ශබ්දයත් රූපස්කන්ධයට නාසයත් ගන්ධයත් රූපස්කන්ධයට දිවත් රසයත් රූපස්කන්ධයට කයත් පහසත් රූපස්කන්ධයට වැටෙන බව අපි ගිය බදාදත් කියලා දුන්නා ඒ ධර්මයේ මතක් වෙනවා දැන් රූප තියෙනවා චක්කු සම්පස්සයෙන් වේදනා වේදනාපාදානස්කන්ධය තියෙනවා රූප සංඥා සංඥාපාදානස්කන්ධය තියෙනවා රූප සංචේතනා සංඛාරුපාදානස්කන්ධය තියෙනවා චක්කු විඥාන විඥානුපාදානස්කන්ධය තියෙනවා සත්තට්ඨාන සූත්‍රයත් එකතු කරගන්න මේ දැනුමට දැන් මෙන්න මේ ටික ඇති කල්හිනේ දැකීම දකිනවා කියන කාරණාව තුල යෙදිලා තියෙන්නේ මොකක්ද එතකොට පංච පාදානස්කන්ධ. දකිනවා කියන කාරණාවත් එක්ක පංච පාදානස්කන්ධයේ යෙදිලා නම් පංච පාදානස්කන්ධය කියලා හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ කොමකටද? සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ. දකිනවා කියන කාරණාව තුල තියෙන යෙදිලා තියෙන්නේ මොකක්ද එහෙනම්? දුක. ඇයි ඒකට දුකයි කියලා කියන්නේ අර්ථය තේරෙන්න ඕන. ඒකට දුකයි කියන්නේ ඇයි පංච උපාදානස්කන්ධය ඇති නිසා. පංච උපාදානස්කන්ධයට ඇයි දුකයි කියන්නේ කියනක අර්ථය වැටහෙන්න ඕන අර මූල් ප්‍රතිපදාවේදී අපි කිව්වා නැවත නැවත කිව්වා එහේ කියන්නේ හටගත් එකක් මෙන්න මේ මේ මේ ලක්ෂණ වලින් යුක්තයි කියන බහුල කොට වැඩපු කෙනාට මේ අදහස එළඹ සිටිනවා. එතකොට දකින්නවා කියන කාරණාව තුළ වැය වෙලා තියෙනවා එකතු වෙලා තියෙනවා යෙදිලා තියෙනවා උපාදානස්කන්ධ පංච දැන් අපි ලෝකයේ තුල ඇලුම් කරලා තියෙන්නේ ගැටිලා තියෙන්නේ මොනවත් එක්කද දකින දේට දකින දේට එක්ක ඇලුම් කරනවා දකින දේට එක්ක ගැටෙනවා අහන දැනෙන දැනගන්න දේට ඇලුම් කරනවා එක්ක ගැටෙනවා. දැන් අපිට දකින අහන දැනෙන දැනගන්න දේත් එක්ක අපි ඇලීම් ගැටීම් හදාගන්නකොට ඒ දැකීම ඇසීම ඵලය හදලා දුන්නු හේතු ටික අපිට වෙහිලා හේතු ටික අපට ප්‍රකට නැහැ. මෙටි ඇතිතැන හාවෙක් දකිනවා. මෙටි ඇතිතැන මුවෙක් ඇතෙක් දකිනවා ප්‍රතිමාවක් දකිනවා කියලා අපි කියලා දුන්නා. මෙන්න මෙතනදිත් ඒ සිද්ධියමයි වෙන්නේ. ස්කන්ධ ටික පෙනෙන්නේ දකින බවම ප්‍රකට වේ. දැන් දකින බව කියලා කියනකොට තේරුම් ගන්න ඕන මෙන්න මෙතන හොදට තම තමන්ගේ නුවණින් මොකක්ද මේ කියන්නේ කියලා. දැකීම කියලා කියන්නේ මොකක්ද කියලා. දකිනවා කියනකොට දකින්නේ කුමක්ද කියන තැන හරියට විවරණය වෙන්න වෙනවා. අපි නිතර ගන්න නිදර්ශනයක් උපමාවක් තිබුණා කණ්ණාඩිය ළඟ අපි කරන ක්‍රියාකාරකම් ටික. අපි මුහුණ බලන කණ්ණාඩියක් ළඟට ගියාම දවසේ කීප වතාවක් යන තැන කණ්ණාඩිය ළඟට ගියාම අපට පේනවා ප්‍රතිබිම්බයක්. කණ්ණාඩියේ පේනවා ප්‍රතිබිම්බයක්. දැන් අපට පෙනෙන්නේ මොකක්ද? කණ්ණාඩියෙන් අපට පේන්නේ රූපයේද ප්‍රති ප්‍රතිබිම්බය. දැන් ප්‍රතිබිම්බය කණ්ණාඩියේද ප්‍රතිබිම්බය කණ්ණාඩිය ඉදිරියේ තියෙන භෞතික කයද ප්‍රතිබිම්බයේ කණ්ණාඩියේ ප්‍රතිබිම්බය ලැබෙන්න ආලෝකය වන ආලෝකයේද මේ ප්‍රතිබිම්බය. දැන් කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් පහළ වෙන්න මේ හේතු තුන ඕන. ආලෝකයේ තියෙන ඕන අඳුරේ පේන්නේ නැහනේ. ආලෝකයේ තියෙන ඕන කණ්ණාඩියේ තියෙන ඕන කණ්ණාඩියේ ඉදිරියේ යමක් තියෙන. මෙන්න මේ හේතු තුන ඇති කල්හි ප්‍රතිබිම්බයක් අපිට හම්බ වෙනවා. දැන් ප්‍රතිබිම්බය කණ්ණාඩියක් නෙවෙයි රූපයක් නෙමෙයි ආලෝකයක් නෙමෙයි. එහෙනම් මේකට කියන්න ඕන මොකක් කියලා? මේ ඇති කල්හි මෙය වේ අස්මින් සති ඉදං හෝති මෙන්න මේ හේතු එකකටවත් අයිති නෑ මේ ප්‍රතිබිම්බය කණ්ණාඩියට අයිතිද ප්‍රතිබිම්බය රූපයට අයිතිද ප්‍රතිබිම්බය? ආලෝකයට අයිතිද ප්‍රතිබිම්බය? මේ හේතු එකකටවත් අයිති නෑ. හැබැයි මේ හේතු නැතුව ප්‍රතිබිම්බයක් හටගන්න පුළුවන්. නෑ. එහෙනම් මේ හේතු ඇතිකල්හි හටගන්න බවක් තියෙන. මේ හේතුන්ගේ එකක් හරි නැති වුණොත් හටගත්ත දේ නැති වෙන බවකුත් තියෙනවා. තෙලුත් තිරයක් දැල්ලත් ඇති කල්හි ආලෝකයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ නන්දකෝ ආදි සූත්‍රයේ. තෙලුත් තිරයක් දැල්ලත් ඇති කල්හි ආලෝකයක් තියෙනවා. නන්දකහාමුදුරුව අහනවා මෙහෙණින් වහන්සේලාගෙන් නැගිනිවරුනි මේ ධර්මයේ කියා දීලා මේ අවසානයේ ආන්නේ. නැගිනිවරුනි තෙලුත් තිරයක් දැල්ලත් ඇති කල්හි ආලෝකයක් තියෙනවා. ආලෝකයේ තෙල්ද? ආලෝකයේ තිරේද? ආලෝකයේ දැල්ලද? ස්වාමීනි ආලෝකයේ දැල්ලක් නෙවෙයි, තිරේත් නෙවෙයි. තෙලුත් නෙවෙයි. එහෙනම් තෙල් නැතුව, තිරේ නැතුව, දැල්ල නැතුව ආලෝකයක් කියලා එකක් හටගන්නේද? එහෙත් නෑ ස්වාමීනි, හේතු ඇති කල්හිමයි හටගන්නේ. එහෙනම් ලෝකේ කවුරු හරි කියනවා නම් තෙල් නැතුව, තිරේ නැතුව දැල්ල නැතුවත් ආලෝකයක් තියෙනවා කියලා. ඒක ඇත්ත කතාවක්ද? ඒක ලෝකේ ලොකු බොරුවක් නේ. තෙල් නැත්තම්, තිරේ නැත්තම්, දැල්ල නැත්තම් ආලෝකය ඇති වෙන්නේ නැහැ. තෙල් තිරයක් දැල්ලත් ඇති කල්හි ආලෝකය හට ගන්නවා. තෙල් තිරේ දැල්ල නැති වෙනකොටම ආලෝකය පොඩ්ඩක්වත් අපරයක්වත් වැඩි වෙලාවක් ඉන්න බෑ ඒකටමයි නැති වෙන්නේ. ගහත් පොළවත් ආලෝකයක් ඇති කල්හි සෙවණැල්ලක් තියෙනව නැගිනිවරුනි. සෙවණැල්ල ගහද? සෙවණැල්ල පොළවද? සෙවණැල්ල ආලෝකයේද? සෙවණැල්ල මේ හේතු තුනම නෙවෙයි. බැනේ හේතු තුන නැතුව සෙවණැල්ලක් කියලා ධර්මතාවයක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි එකකටවත් අයිතිත් නැහැ. නමුත් ධර්මතාවයක් තියෙනවා ධර්මතාවය කියන වචනේ තේරුම් ගන්න මේ ඇති කල්ලි මේ බඳු යම මේ හේතු එකකටවත් අයිති නැති දෙයක් හට ගන්න බවක් තියෙනවා සෙවණැල්ල ගහට අයිතිත් නෑ පොළොවට අයිතිත් නෑ ආලෝකයට අයිතිත් නෑ මේ එකකටවත් අයිති නැති දෙයක් මේ හේතු එක්තෙන් වෙනකොට හට ගන්න බවක් තියෙනවා මෙන්න මේ වගේමයි ඇහත් රූපයක් චක්කු විඥානයක් ඇති කල්හි එතකොට මතක තියාගන්න ඕන මේ කෙටි කලාට බුදුරජාණන් වහන්සේ ඇහත් රූපයත් චක්කු විඥානයත් කියලා කියනකොට ස්කන්ධ ගැන කියනකොට එතනදී ස්කන්ධ පහම කියවෙනවා. ඒ විඥානය නැත්නම් ස්පර්ශය වේදනා සංඥා චේතනා ඒ සමගම යෙදිලා තියෙනවා. ඇහත් රූපයත් චක්කු විඥානයත් ඇති කල්හි දැකීම එහෙත් රූපයක් චක්කු විඥානයක් ඇති කල්හි දැකීම. හැබැයි දැකීම කියලා කියන්නේ ඇහැද නොවේ රූපයද නොවේ චක්කු විඥානයද නොවේ. ඇහත් රූපයක් චක්කු විඥානයක් ඇති කල්හි දකින බවක් තියෙනවා. දෙලුත් tire යක් දැල්ලත් ඇති කල්හි ආලෝකයක්. හැබැයි ඇහත් රූපයක් චක්කු විඥානයක් වහා නිරුද්ධ වෙනකොට දැකීමද නිරුද්ධයි. හැබැයි අපට තේරෙනවා තෙලුත් තිරයක් දැල්ලත් නැතුව ආලෝකය පවතින්නේ නැහැ කියලා. ගහත් පොළවත් ආලෝකයක් නැත්නම් සෙවණල්ලක් නැහැ කියලා තේරෙනවා. කණ්ණාඩියත් රූපයත් ආලෝකයක් නැත්නම් ප්‍රතිබිම්බයක් නැහැ කියලා තේරෙනවා. ඒ වුණාට මෝඩකමේ මහත ඇහත් රූපයක් චක්කු විඥානයක් නැති වුණාට දැකීම තියෙනවා. අපි දැක්ක දේ තාම හිතනවා. එනකොට දැකපුවා තාම හිතනවා. නැද්ද? තියෙනවද? ඊයේ දැකපුවත් හිතනවා. නැති වෙලා නෑ දැන්. ඇහත් රූපයක් චක්කු විඥානයක් නැති වෙලා දැකපුවා තියෙනවා තාම. අර තෙලුත් විරයක් දැල්ලත් නැති තැන ආලෝකය තියෙනවා කිව්වා වගේ තමයි මෙන්න මේ සිදුවේ. දැන් අපි හැම තිස්සේම මෙන්න මේ බඳු රැවටීමක් තියෙනවා. කණ්ණාඩිය ළඟට ගියාම අපට පෙනෙන්නේ ඔය දැකපු දේ මැකෙන්නේ නැතුව ඉතුරු වෙලා තියෙන හේතුවක්. දැකීම කියන කාරණාව අපි තේරුම් අරගත්තා. දකින්නවා කියන්නේ මොකද්ද කියලා තාම දන්නේ නෑ. කණ්ණාඩිය ළඟට ගියාම අපිට හම්බ වෙනවා ප්‍රතිබිම්බයක්. අපි ප්‍රතිබිම්බය දිහා බලන්නේ ඒක හරීම නිදර්ශනයක් නෙමෙයි යමක් තේරුම් ගන්න විතරයි ඒක කියන්නේ මේක පරමාර්ථ කොට සලකන්න එපා. කණ්ණාඩිය ළඟට ගියහම ප්‍රතිබිම්බයක් හමු වෙනවා. ප්‍රතිබිම්බය දිහා බලන්නේ කවුරු කියලාද? මේ නම් මමමයි. මේ පේන්නේ මාවමයි. මේ පේන දේ මගේමයි. මමමයි මාවමයි මගේමයි කියන අදහස නැත එතන. තියෙනවද? තියෙනවා. පේන්නේ මමමයි මගේමයි මාවමයි. දැන් මගේමයි මමමයි මාවමයි කියන අදහස ඉපන්නේ කොතනද? දැකීම ප්‍රතිබිම්බය ළඟ. දැකීම කියන කාරණාව තේරුම් ගන්නයි මේ කියන්නේ. එතකොට දැකීම කියන ඵලය ලැබුණේ කණ්ණාඩියක් රූපයක් ආලෝකයක් කියන හේතු ඇතිතන්නේ හටගත්ත ඵලයක් කොට සලකන්න ප්‍රතිබිම්බය. ඇහත් රූපයත් චක්කු විඥානයත් ඇතිකල්හි දැකීම දැකීමට සමාන කරගන්න ප්‍රතිබිම්බය කියන එක හොඳට සමාන කරගෙන හිතන්න. දැන් ප්‍රතිබිම්බය කියන්නේ හේතු එකකටවත් අයිති නැති එහෙත් හේතු ඇති කල්ලි හටගන්න ධර්මතාවයක් විතරයි. දැන් අපි රැවටුනේ මොහොකටද? තණ්හාව උපදවාගත්තේ මොහොකටද? මම මගේ කියන අදහස උපදවාගත්තේ කුමකටද? ප්‍රතිබිම්බයට. ප්‍රතිබිම්බයට රැවටෙනකොටම අහු වුණේ මොකද්ද? අත ගියේ කොහෙටද? කොණ්ඩේ හදන්න, මූණ හදන්න, අහුුනේ මේ කුණු වෙන රූපේ. රැවටුනේ ප්‍රතිබිම්බයට. ප්‍රතිබිම්බයට රැවටෙනකොටම අයිති උනේ ධාතුකය. රූපේ උපාදාන උනේ රූපේ අතට අහුුනේ කොහොමද? හිතාගන්න දෙයක්. හැමදාම කන්නාඩි ළඟට ගිහිල්ලා කරන වැඩේ. හැමදාම රූපේ උපාදාන කරගත්තේ මොකක්ද? දැන් අපි බලන්න ඕන මේ දිරණ ලෙඩ වෙන කුණු වෙන කයක් මෙතනදී මේ නිදර්ශනයේදී අතට හසු වුණේ කුමක් දැකලාද ප්‍රතිබිම්බ දැන් අපි දැකපු දෙයද දෙයට දහුනේ දැන් දැකපු දේ අල්ලන්න ගියොත් අපිට අහුවෙන්නේ මොකද්ද එක්ක කණ්ණාඩියක් දැන් දකින දේ අල්ලන්න ගියොත් මේ පේන්නේ මමයි කියලා හිතුවොත් එක්ක මේ කය අල්ලන්න වෙනවා. එහෙම නැත්නම් කන්නාඩි. එතකොට අපි හැමතිස්සෙම කරන්නේ ওই දෙක තමයි. එක්ක ආධ්‍යාත්මික ආයතනය මමයි කියලා හිතා ගන්නවා දකින දකින්න මමයි කියලා හිතනවා එහෙම නැත්නම් බාහිර රූපේ දකින්නවා කියන බාහිර රූපයට වැටෙනවා මෙන්න මේ විදිහෙන් අපි හැමදාම හැම මොහොතකම ආයතන 6 ඉදිරියේම දකින අහන දැනෙන දැනගන්න දේ මොකක්ද කියන යථාර්ථය නොදන්න කම නිසා අපි රැවටිලා තියෙනවා. එතන රැවටෙනකොටම දැන් ප්‍රතිබිම්බේ රැවටෙනකොටම අහුනේ මොකක්ද? රූපය. ප්‍රතිබිම්බයට ඇරවටුනේ හසු උනේ මොකක්ද? රූපේ. දැන් මම මගේ මගේමයි කියලා අදහස උපන්නේ ප්‍රතිබිම්බයට. හැබැයි එහෙම හිතුවට අහුවෙලා තියෙන්නේ වෙනත් වෙනක්. මමමයි මගේමයි මාවමයි කියලා අපි රූපේම එතකොට අපි දකින තැන රැවටෙනකොට අපිට තණ්හාව පිහිටලා තියෙන්නේ රූපේට වේදනාවට සංඥාවට සංකාරයට විදිහට. ඒයි දකිනවා කියන කාරණාව හැදුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ කරුණු පහ යෙදිලා. දැන් අපිට තවත් උදාහරණයක් ගත්තොත් සීනි තේකොළ ඉඟුරු උණු වතුර මේ ඇති කල්හි මේ ටික ඇති කල්හි අපට හම්බ වෙනවා තේක. දැන් තේක කියන්නේ සීනිද? තේක කියන්නේ ඉඟුරුද? තේක කියන්නේ තේකොළද? තේක කියන්නේ උණු වතුරද? මේකක්වත් නෙමෙයි. හැබැයි මේ ටික සංයෝජනය වුණාම නිසි පදමකට තේක කියලා යමක් අපි හම්බ වෙනවා. අපි දැන් රසයි කියලා කියන්නේ හොඳයි කියලා කියන්නේ එළුම් කරන්නේ සීනි තේකොළ ඉඟුරු උණු වතුරටද තේකොළවලට තේකටද. එතකොට තේක මේ අවස්ථාවට මෙවිච් එකක්ද ඇත්තටම තියෙන එකක්. මේ හේතු ටිකක් එකතු වෙනකොට හටගත්ත දෙයක්ද සැබෑවටම තේක කියලා එකක් හම්බ වෙනවා. එතකොට දැන් අපි තේකට ඇලුම් කරනකොට තව විදියකින් අපිට අපි තණ්හා කරලා තියෙන මොනවද? තේක කියලා. සීනි තේ වලින් ගුරුණු අතර. නමුත් අපි රසයි කියන්නේ ඒ ටික නෙවෙයි. තේක. තේක අපිට හම්බ වෙන්න වැය වෙලා තියෙනවා සීනි තේකොළ ඉඟුරු මුණු අතට. දැන් අපිට තේක කියන ධර්මතාවය ලැබෙනකොට අපිට සීනි තේකොළ ඉඟුරු මුණු අතර පේන්නේ නැහැ. තේක කියලා යමක් හම්බ වෙනවා. අපි හොඳයි කියන්නේ තේක. නරකයි කියන්නේ තේක. මෙන්න මේ වගේ අපි තේරුම් ගන්න දකින්නවා කියන කාරණාවට එනකොට මෙන්න මේ ස්කන්ධ පහයි යෙදিলা තියෙන්නේ. යම් තැනක මේ ස්කන්ධ පහ යෙදුනා නම් ඒ හැම තැනක්ම පෙන්වුවේ සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ. දැන් අපිට මේ ටික යෙදিলা දැකීමක් ඇති වෙනකොට අපට අර මූල ප්‍රතිපදාවේදී අපි මේ ස්කන්ධයන් අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් ආයතන බැලුවේ නැත්තම් අපි හැමතිස්සෙම පෙනෙන දෙයට අහන දැනෙන දැනගන්න දෙයට රැවටෙනවා. දැන් ඔන්න අර අපි මුලින් කියපු ප්‍රතිපදාව හොඳට පුරුදු කළොත් මොනව හරි කමක් නැහැ. දකින අහන දැනෙන දැනගන්න කියන තැනට එනකොට ඔබට එළඹ සිටින නුවණක් තියෙනවා. මේ ඇහිම කියන ඵලය ලැබුණේ මේ දුක යෙදිලායි කියන. දකීමක් ලැබුණේ අසත් රූපයත් රූපස්කන්ධය චක්කු සම්පස්සයෙන් වේදනා වේදනාස්කන්ධයට සංඥාව සංඥාස්කන්ධය සංචේතනා සංඛාරස්කන්ධයට චක්කු විඥාන විඥානස්කන්ධය මේ උපාදානස්කන්ධයේ වැය වෙලයි මේ දැකීමක් උනේ. සීනි තේ කොළ ඉඟුරු මුවතුරු වැය වෙලයි තේ එකක් හම්බුනේ. එතකොට දැන් මේ දකින දෙයට ඇලුම් කරනවා කියලා කිව්වොත් ආපහු අපි ඇලුම් කරලා තියෙන්නේ දුකට. රූපේට, වේදනාවට, සංඥාවට, සංඛාරයට දුකට ඇලුම් කරයි නම් කවුරු හරි දුකෙන් නිදේවිද? දුකට මම කියනවනම් දුකට මගේ කියනවනම් අපි කවුරුවත් දුකින් මිදෙන්නේ නැහැ. එහෙනම් දකින දේ තුල රැවටුනොත් ප්‍රතිබිම්බයට රැවටුනොත් දැකීමට රැවටුනොත් රැවටිච්ච හැම මොහොතකම අපි දැකීම හොඳයි දුක හොඳයි කියලා දුක සැපයි කියලා බාරගත්ත බවක් තියෙනවා ඒ කියන්නේ දුක දුක හැටියට දැකලා නැහැ. ඇහත් රූපයත් චක්කු විඥානයත් ස්පර්ශයත් වේදනා සංඥා චේතනා දුක්ඛ ලක්ෂණ වලින් යෙදිලා කියලා දැකලා නැහැ. දැන් අපි පුරුදු කරලා තිබුණා නම් අර මුල් ප්‍රතිපදාවේදී අපි කියපු පිළිවෙලට දැන් පටන් ගන්න හොඳට ඒ තැන දැකීමක් එනකොටම දැන් අපි දන්නවා දැකීම නිකන් ඉබේ පහළ වෙනවා නෙමෙයි. තෙලුත් තිරයක් දැල්ලත් ඇති තන ආලෝකය වගේ මේ දැකීම නැමැති ඵලය ලැබෙන්නේ මෙන්න මේ ස්කන්ධ ටික ඇතිත. හැබැයි මතක තියාගන්න ඕන මෙතනදී වරදින්න පුළුවන් තැනක් තියෙනවා. මේ ස්කන්ධ ටික එක ගොඩකට දැකීම කියන ඵලය එක ගොඩකට වෙන් කරන්න බෑ. දැන් රූපයක් කණ්ණාඩියක් ආලෝකයක් කියන තැන ප්‍රතිබිම්බය කියලා වෙන් කරන්න පුළුවන්ද මේ හේතුවෙන් ඈත් කර ඉවත් කරන්න පුළුවන්ද? නෑ එකටමයි එදියා තියෙන්නේ. දැන් මැටි තියෙන තැනමයි හාවෙක්ව පේන්නේ. එතකොට මෙන්න මේ ආකෘතියට මේ ස්කන්ධ ටික සකස් වෙනකොට ඒ එකතු වෙලා සංයෝජනේ වෙලා අපට පෙනෙන දැනෙන ස්වභාවයට තමයි මේ දකින අහන දැනෙන දැනගන්නවා කියලා කියන්නේ. මේ හේතු නිසා වෙනම අමුතු දෙයක් හටගන්නවා නෙමෙයි. දැන් සීනි තේකොළ ඉඟුරු උණු වතුර යෙදිලා අමුතු දෙයක් ලෝකේ නිර්මාණය වෙනවත් නෙමෙයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහ යෙදිලා දැකීම කියලා අමුතුම එකක් ලෝකේ අලුත් දෙයක් නිර්මාණය වෙනවත් නෙමෙයි. මෙන්න මේ ටික එක්තැන් වෙච්ච තැන දකින් දකි දැකීමක් තියෙනවා. මේක අපි ප්‍රායෝගික වෙමින් හඳුන ගන්න වෙනවා. කනත් එක්ක, නාසයත් එක්ක, දිවත් එක්ක, කයත් එක්ක. සිතත් එක්ක මේ සිදුවෙන සිතිදාමය හිතලා බලන්න. දකින අහන දැනෙන දැනගන්න යමක් ඇති වෙච්ච හැම මොහොතකම ඔබේ මනස අවදිමත් වුණොත් දැන් මට දැකීමක් ඇති වෙනවා. දැන් දැනීමක් ඇති වුණා. දැන් ඇහෙන බවක් දැනගන්න බවක් ඒ සමගම විමසිලිමත් වුණොත් මේ අහන දකින දැනෙන දැනගෙන ගන්න බව මේ දුක වැය වෙලයි දුක යෙදිලයි දුක් වූ ස්කන්ධ ටික යෙදිලයි මේ බඳු ධර්මතාවයක් හටගත්තේ කියලා බලන්න පුළුවන් වුණොත් ඔන්න අපිට අලුත් දහමක් හම්බ වෙනවා. එතන ටිකක් නිවැරදි කරගන්න, නිරවුල් කරගන්න තැනක් තියෙනවා. ඉස්සෙල්ලා ඒ තැන හඳුනගන්න. මොකද එතනදී අපි වැරදි දෘෂ්ටියකට වැටෙන්න ඉඩ තියෙනවා. අත්තනාව අනත්තානං සංජානාමිති වාසච්චතෝ තේතෝ දිට්ඨි උප්පජ්ජති බලන මම ඉතුරු වෙලා හිටිද්දී සියලු ධර්මයන්ගේ අනාත්මය දකිනවා කියන දෘෂ්ටියකට වැටෙන්න පුළුවන් ඒක අපිට නිවැරදි කරගන්න පුළුවන් වේවි මේ තැන හඳුනා ගන්න බලන්න තමා තුලම පිරිණිවෙන ක්‍රමය පැහැදිලි කරගන්න පුළුවන් දකින දැනෙන දැනගන්න බවක් ඇති වෙච්ච හැටිය. මෙන්න මේ ස්කන්ධයන් යෙදිලා නේද කියලා දැන් මොහොතකට සිතින් අරමුණු කීපයක් සිහි කරලා බැලුවොත් අපට පේනවා මැවෙන යමක්. පෙනෙන යමක් දැනෙන යමක් පේනවා. වටාපත කියනකොට බුදුහාමුදුරු කියනකොට හාමුදුරු කියනකොට මේසි කියනකොට දැන් මෙන්න මේ කාරණාවේදී වහා නුවණක් එළඹ සිටින්න ඕන මෙන්න මේ නිර්මාණය කරන්නේ මේ දුක් වූ ස්කන්ධ ටික එකතු වෙලා මේ මේකට දුකයි කියලා කියන්නේ නිකන් නෙමෙයි ඉදන් දුක්ඛාන්ත යෝනිසෝ මනසිකරෝති මේ දුකයි කියලා මෙනෙහි කරන්නේ නිකන් වචනයක් විතරක් වෙන්න බෑ තමාගේ දැන් මනස තුල යමක් නිර්මාණය වෙලා මේ අහවල් දේ මේ අහවල් දේ කියන දැනුම එනකොටම මේ මලක් මේ හාමුදුරුව මේ වටාපත කියන දැනගැනීම එනකොටම තේරුම් ගන්න ඕන දැන් මේ දැනගැනීම ඇති උනේ මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතන 15 වෙන. ස්කන්ධ ධාතු ආයතන 15 වෙන. මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු ඇති තැන මේ හටගත්තා. එහෙම නැත්නම් මන ආයතනයක් ධම්මායතනයත් එක්කන මේ බඳු දැන ගැනීමක් ඇති වුණා. මන ආයතනේ ධම්මායතනේ මනෝ විඥානේ මනෝ ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා මේ ස්කන්ධ ඇති තැන මේ දැන ගැනීමක් ඇති වුණා. ස්කන්ධ ධාතු ආයතන තවදුරටත් ගියාම පටිච්ච සමුප්පාද වශයෙන් මේ මෙනෙහි කර බලන්න පුළුවන්. මෙන්න මේ දැක්ම තමයි ඕන කරන්නේ සියලු දුක් නැසන දැක්ම වෙන්නේ. මේ යන්තම් අහගත්ත දේ වවා ගන්න, දිනු කරගන්න ඔබට බාර වෙනවා. මේ ටික හොඳින් හිතලා හිතලා හඳුනා ගන්න පුළුවන් වුණොත් හැබැයි මේ ටික හඳුනා ගන්න බැහැ හරියටම අප අර කලින් නැවත නැවත මතක් කරපු විදිහට ඇහත් ඇහැට ගැටෙන රූපයක් කනත් කනට ගැටෙන ශබ්දයක් ඒ නිසා උපදින විඥාන ස්පර්ශ වේදනා සංඥා චේතනා හැම එකක්ම අනේ නිතරම මේ හටගත්තු දෙයක් නේද මේක ජරා මරණයටපත් වෙනවා නේද ප්‍රියමනාප දෙයක් බවට පරිවර්තනය වෙනවා නේද කියලා දුක්ඛ ලක්ෂණ ප්‍රකට වෙන විදියට නැවත නැවත බලලා පුරුදු කරගත්ත කෙනාට දකින්නවා දැනෙනවා දැනගන්නවා කියනකොටම එයාට නුවණක් එනකොටම මේ පංච පාදානස්කන්ධයේ යෙදිලායි මේ කාවේ මේ ඵලයේ ලැබුණේ කියනකොටම එයා පුරුදු කරලා තියෙනවානේ මේ ටික දුකයි කියලා. ඉබේමයි එන්නේ නම් ඉදන් දුක්ඛං මේ දුක නේද කියලා. ඒකම යාට එනවා දුක්ඛ සමුදය ඥානක්. මේ දුක දුක හැටියට නොපෙනුණු තැන මේ ස්කන්ධ ටිකේ ලක්ෂණය ස්කන්ධ ටික නොපෙනුණු තැන මේ මලක් ගහක් කෙනෙක් දෙයක් මම මේ පුද්ගල සංකල්පයක් උපදිනව නේද මේ පුද්ගල සංකල්පයක් උපදින බවම සමුදය නේද දුකට හේතුව නේද සමුදය ඥානය එනවා නිරෝධේ ඥානං මේ දුක දුක හැටියට දැක්කොත් සත්පුද්ගලාත්ම භාව වශයෙන් කුස්නා දෘෂ්ටි වශයෙන් නොගෙන මේ සමුදේ හටගන්නේ නෑ නේද? සමුදේ දුරු වීමම සමුදේ බැහැර වෙන විදිහට ධම දැකීමම Nirodhe නේද? ඒ Nirodhe ලබන පිළිවෙත මාර්ගය නේද? අනුමාන දැනුමක් වෙනවා. ඊළඟට මෙන්න මේ දැනුම ඔබ දක්ෂනම් වැඩි දියුණු කරගත්තොත් අපි මතක් කළානේ ආයතන ටික දුකයි කියලා. දුකේ ඉපදීම වළක්වන්නයි ඕන කියලා. ආයතන උපන්නොත් දුක උපන්න ආයතන උපන්නොත් ලෝකේ උපන්න ආයතන උපන්න කියන්නේ සියල්ල උපන්න කියලා කිව්වනේ. දැන් ජරා මරණේ පහළ වීම දුකේ ඉපදීම නම් එහෙනම් දැන් අපේ අවශ්‍යතාවය උනේ ආයතන නිරෝධය නම් මෙන්න මේ දැක්ම තුල කොහොමද ආයතන නිරුද්ධ වෙන්නේ මේ ආයතන නිරෝධ කරන වැඩපිළිවෙලත් මෙච්චරමයි අපට දැනෙන අහන දකින දැනෙන දැනගන්න බව එනකොට අපි දැනගන්නේ දෙයක් නම් ස්කන්ධ ටික අතහැරිලා අපිට පෙනෙන දේ දැනෙන දේ ඔස්සේ අපි දුවනවා නම් අපි හිතමු අපි වටාපතක් කියන දැනගැනීම ආවා. දැනගැනීමයි දැන් අපට හවුනේ. කඳ ටික වැහුණා. දුක වැහුණා, ඇත්ත වැහුණා. දැන් වටාපතක් කියන දැනගැනීමට ආපු ගමන් වටාපත දකින්න ඇහැ උපද්දවන්න වෙනවා. පංචද්වාර ద్వාර ආවර්ජන සිත් පහළ වෙන්නේ එතනේ. ద్వාරය ආවර්ජණය වෙන රූපය දකින්න කැමැත්ත එනවා කියන්නේ. එහේ ආවර්ජණය කරනවා. ద్వාරය ආවර්ජණය කරනවා කියලා කියන්නේ එහේ උපදින්න හේතුව හැදුවා. එහේ උපන්නේ. දැක්ක වටාපත බලන්න හැරියා. එහේ බේරියා නෙමෙයි. අතන නොරැවටුණා නම් වටාපත කියලා දැන ගැනීම ඇති තැන මේ දුක් වූ ස්කන්ධයන් යෙදෙලායි මේ දැන ගැනීම ඇති උනේ. මේ ස්කන්ධයන්ගේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය හඳුනාගෙන ඒ නිසා හටගත් මේ දේද දුකක් හැටියට දැකලා එතන නිරුද්ධ වෙනවා බැලුවා නම් වටාපතක් දකින්න හැරින්න වෙන්නේ නැහැ. හැ උපද්දවන්න වෙන්නේ නැහැ. අන්න නිවන කියලා කිව්වේ ඔන්න ඔය අසංකත ධාතුවට නූපන් බවට අපි ඒව තවදුරටත් ඉදිරියේදී කතා කරනවා. හැබැයි කතා කළාට පළක් නැහැ. මේ කියා දෙන දේ දිනදා ජීවිතේ ප්‍රායෝගික නොවනවා. ප්‍රායෝගික වෙනකොටයි මේ කියන දේත් එක්ක එකතු වෙලා යන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා දැන් හොඳට බලන්න අහන, දකින, දැනෙන, දැනගන්න දෙයක් ඇති වෙච්ච කල්හි හඳුනා ගන්න දැන් කණ්ණාඩිය ළඟ ප්‍රතිබිම්බය වගේ කිය. දැන් මෙතන රැවටුනොත් දුකටයි එළුම් කරලා තියෙන දුකයි අහුවෙලා තියෙන දුකටයි දුකයි උපාදාන වෙලා තියෙන්නේ. එනිසා හැමතිස්සෙම බලන්න දකින දැනෙන දැනගන්න බවක් ඇති වෙච්ච හැටිය මේ දුක් වූ ස්කන්ධයන් යෙදিলা නේද මේ ඵලයේ හැදුනේ දුක් වූ ස්කන්ධයන් අනිත්‍ය බව දුක් බව අනාත්ම බව පුරුදු කරලා නැත්නම් නැවත නැවත පුරුදු කරන්න මේ ස්කන්ධ ටික අනිත්‍ය වෙනකොට අනාත්ම වෙනකොට නිරුද්ධ වෙනකොට මේ ඵලයක් මෙතනම නිරුද්ධ වෙනවා එතකොට හටගත්ත දේ හටගත් වෙනම නිරුද්ධ වෙනවා වලනවා ස්කන්ධයන්ගේ උදයත්වයක් උදයබ්බේ ඥාන උදයත්වයක් දකින කෙනාට ආයතන උපද්දවන්න අවශ්‍යතාවයක් වෙන්නේ නෑ ద్వාර ආවර්ජන සිත්වලට අවස්ථාවක් නෑ එනිසා ආයතන නූපදිනවා ආයතනේ උපන්න නෑ කියලා කියන්නේ නැහැ උපන්නේ නෑ කියලා කියන්නේ රූපේ හම්බ වෙන්නේ නෑ රූපේ හම්බ වෙන්නේ නෑ කියලා කියන්නේ චක්කු විඤ්ඤාණය හම්බ වෙන්නේ නෑ චක්කු විඥානේ නැහැ කියන්නේ චක්කු සම්පස්සේද නැහැ. චක්කු සම්පස්සේ නැහැ කියලා කියන්නේ චක්කු සම්පස්සෙන් හටගන්න වේදනාවද නැහැ. සංඥාවද නැහැ සංචේතනාව. අන්න පංච උපාදානස්කන්ධ දුක නිරුද්ධ කළා. දුකෙන් මිදුණා වෙනවා. එහෙමනම් ඒ දුක නැති කරන්න පුළුවන් වෙන්නේ දුක නූපදවන්න පුළුවන් වෙන්නේ මෙතන ඇත්ත දැකීම තුලමයි. එනිසා අදටත් මේ ටික මතක තියාගෙන පුරු කරන්න පුරුදු කරන්න අපි නැවත දවසක මේ ටික නැවත වතාවක් තව ටිකක් කතා කරලා අහගමු හෙට දවසේ අපි සිල් සමාදන් වෙන අයට මේ ටික වැඩියෙන් කියලා දෙන්න. අනිත් අයට කියලා දෙන්නේ සිල් ගන්න අයට හෙට 10 දෙනා 10 දෙනා අරගෙන මේ ටික කියලා දෙනවා. අනිත් අය අහන්න එපා මගෙන් ඇවිල්ලා එන්න. සිල් ගත්තොත් හෙට කියලා දෙනවා. සිල් නොගන්න අයට ඉතින් කරන් දෙයක් නැහැ කියලා. ඔව් දැන් මේ ශ්‍රව්‍ය මාධ්‍ය භාවිතා කළා බෑ දැන් දෘශ්‍ය මාධ්‍ය භාවිතා කරන්න වෙලා තියෙනවා. ඉතින් අපි එහෙම හරි කරලා මේක ටිකක් තේරුම් ගන්න බලනවා මීට වඩා. හැබැයි මම කොච්චර කිව්වත් වැඩක් නැහැ. සම්මාදිට්ඨිය උපදින්න අංග දෙකයි ද්වේ හේතු දීපච්චයෝ පරතෝ ഘോഷය හා යෝනිසෝ මනස්කාරය. මේ අහන දේ පරතෝ ഘോഷය අනුගෙන් අහනවා. අහන දේ යාදෙන දේ නැවත නැවත හිතන්න මෙනෙහි කරන්න තමන් උත්සාහවත් නොවුනොත් සමාධිත්‍ය උපදින්නේ නැහැ. ඒ නිසා ගින්න උපදින්න මේ දෙක ගැටෙන්න වෙනවා. ඒක කරන්නේ. ඒ නිසා මෙනෙහි කිරීම මේ සිහි කරලා බලන්න මෙනෙහි කරන එක අත්මහැර කරලා බලන්න ටිකක්. අදිෂ්ඨානයක් ඇතුව බලාපොරොත්තුවක් ඇතුව නිසකවම මේක ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබට ගුණ නුවණ පහළ වේවා, ශක්ති ධෛර්ය අදිෂ්ඨානෙ පහළ වේවා. යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් මගහැරී මේ ජීවිතයේ මේ සෞඛ්‍ය ශාසනයේම සසර දුක් ගෙවා ගන්නට මේ උතුම් ධර්ම දේශනාව දෙකට උපකාරක ධර්මයක් වේවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සංසදා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං පදං අදද මේ මොහොතේද අපි රැස් කරගත් උදාාර කුසල පුණ්‍ය සම්පත් මත බුදු වෙන ආර්ය මෛත්‍රී නාත මෙද්දෝස්ථානන් වහන්සේ ඇතුළු බුද්ධ භූසත්වන්සේලාටත් පින් කැමති සියලු දිව්‍ය දේව සමූහයාටත් අයිති වේවා දිවයිසිට වැඩි වේවා නිවනින් සනසෙත්වා ඒ සාදු කියලා දෙවියන් Thank you. තම තමන් නමින් අපි හැම දෙනා නමින් නැති මේ පරලෝකීය සකල ඥාති වර්ගයාට නිතුන්යි සේවා සසර ජීවිත සුවපත් වේවා සුවපත් වේවා අනිකාරුනික වශයෙන් සාදු කියලා ඔබ අප හැම දිනාටත් හැඩ වැඩ ගුරු දෙමාපිය දුවා දරුවන් ආදී පවුල්වල සෑම දෙනාටත් උපකාරක ප්‍රස්ථායක මතක් මේ උතුම් පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුරුවන්ගේ අනුභවයෙන් ආශිර්වාදයෙන් කපුට සාන්තිමේ කරන පිළි නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිර ජීවනයේ සිද්ධ වේවා කලබෝධි කරදර බාධක කායික පීඩාවන් වේවා දුර්ජන ඇසුරෙන් මිදේවා සත්පුරුෂ ඇසුරෙන් ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලබන තමා නිවන් සුව කරන වේවා අනුදිනා අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති නීවච්ච සතෝ නිබ්බාන සම්පත්‍ති නාතේ සම්පත්‍ති